එමනම් අපි මේ ගමන් කරන්නේ කොහාටද? ලෝකය අතහැරලා නිර්වාණය සඳහා ආරම්භ කරලා තියෙන ගමනකුයි අපි දැන් පිටත් වෙන්න හදන්නේ. ඒ සඳහා අපිට බුද්ධ ශාසනයෙහි යෙදෙන්න ඕනේ. බුද්ධ ශාසනය කියන්නේ කුමක්ද? සිත පිරිසිදු කර ගැනීම. සඳහා කරන උපදේශයට තමයි බුද්ධ ශාසනය කියන්නේ. අපේ සිත හටගන්නකොටම අපිරිසුදු වෙලා හටගන්නේ. ඒ අපිරිසිදු වුණා වූ සිත පිරිසිදු කර ගැනීමේ ක්‍රමවේදේ තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. මක්නිසාද අපේ හිත අපිරිසිදු වෙන්නේ? ලෝභ, දෝෂ, මෝඩ. ලෝභකම, දෝෂකම, මෝඩකම. මේකෙන් ප්‍රධානම වෙන්නේ මොකද්ද මෝඩකම. මෝඩකම නිසා තමයි අපි ලෝභකම් කරන්නේ, දෝෂකම් කරන්නේ, හැම දෙයක්ම කරන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ තෝක තමයි. අනවබෝධය. ලෝකයේ පිළිබඳව අනවබෝධය නිසා දෝෂකම් කරනවා, මෝඩකම් කරනවා, ලෝභකම් කරනවා. ඒක නිසා අපි මොකද කරන්න ඕනේ? සියලු පව් අතහරින්න ඕනේ. එතකොට ලෝභ දෝෂ මෝහ කියන දේවල් ඇති වෙන්නේ දියුණු වෙන්නේ පාප කර්මයේ තුලින්. පාප කර්මයේ ඇති වෙන්නේ ලෝභ දෝෂ මෝහ තුලින්. එතකොට ඒවා යලිත් යලිත් යලිත් යලිත් පාප කර්මෙහි යෙදෙනකොට ලෝභ දෝෂ මෝහට මොකද වෙන්නේ? දියුණු වෙනවා. ඒවා දියුණු වෙන්න දියුණු වෙන්න මොකද වෙන්නේ? සිත අපිරිසිදු වෙනවා. එහෙමනම් දැන් අපි මොකද කරන්න ඕනේ? සියලු පව් අතහරින්න, කුසල් කරමින් ඉදිරියට යන්න ඕනේ. ආන්න එතකොට මොකද වෙන්නේ? සචිත්ත පරියෝදපණය. සචිත්ත පරියෝදපණය කියන්නේ පිරිසිදු හිත මතු කරගන්නවා කියන එකයි. සත්චිත්ත සචිත්ත කියලා හැදලා තියෙන මේ විදිහට සත්චිත්ත කියන්නේ පිරිසිදු හිත. ඒක අපි උපදිනකොටම අපිට සිදුවෙන්නක්ම උපදින්නේ. ඉපදිනත් ඉවර වෙලා යලිත් යලිත් යලිත් යලිත් හිත හට ගන්නවා අපිට. එක හිතකින් තමයි උපදින්නේ. එතන ඉඳන් දිගටම හිත හට ගන්නවා. තප්පරයකට කෝටියක් විතර වගේ හට ගන්නවා. එතකොට මේ හැම හිතක්ම හටගන්නේ ලෝභ දෝෂ මෝහ කියන මේ අකුසල දහම් තුලින් හටගන්නේ. අවිද්‍යාව තුළින් තමයි හටගන්නේ. ඒක නිසා මේ හිත හැම හිතක්ම හටගන්නකොටම අපිරිසිදු වෙලා තමයි හටගන්නේ. ඇයි අවිද්‍යාවෙන් වැහිලා තියෙන නිසා. දැන් රහතන් වහන්සේලාට හිත හටගන්නවා. නමුත් රහතන් වහන්සේගේ හිත අපිරිසිදුතාවයටපත් වෙන්නේ නැහැ. පිරිසිදු භාවය තුළින්මයි හටගන්නේ. ඒ හිත භවයට යන්නේ නැහැ. තණ්හාව නැති නිසා භවයට යන්නේ නැහැ. ඉතින් අපි සාමාන්‍ය අයට හටගන්නකොටම මඩ ගොඩක් අස්සෙන් තමයි එළියට එන්නේ. කෙලෙස් ගොඩක් අස්සෙන් එළියට එන්නේ. එනකොටම අපිරිසිදු වෙලා තමයි එන්නේ. ආන්ගේ අපිරිසිදු වෙලා එන හිත පිරිසිදු කර ගැනීම තමයි බුදුදහම කියලා කියන්නේ. ඒ සඳහා කරන උපදේශය. සබ්බ පාපස්ස කරණං විය යුතුයි කුසලස්ස උපසම්පදා විය යුතුයි කුමක් සඳහාද සචිත්ත පරියෝදකනේ සඳහා ඔන්න බුද්ධ ශාසනයේ තම් බුද්ධාන ශාසනං සියලු බුදුවරුන්ගේ පණිවිඩය ඔන්න ඕකයි සිත පිරිසිදු කරගන්න නම් කළ යුතු දේ තමයි පාප කර්මයන්ගෙන් අයින් වෙලා කුසල් දහම් වල යෙදෙන්න ඕනේ එතකොට ඒ සඳහා අපිට අවශ්‍ය කරනවා ප්‍රඥාවක් අවශ්‍ය කරනවා. ඒ ප්‍රඥාව තියනවා නම් ඒ පුද්ගලයා හැම වෙලාවකම කරන්නේ කුසල දහම් කරන්නේ, පාප කර්ම කරන්නේ. ඒ ප්‍රඥාව ඇති කර ගැනීමටත් අපිට බුදු පියාණන් වහන්සේ ක්‍රමවේදයක් දේශනා කරලා තියෙනවා. පළමුවක පළමුවම එක්තරා සීලයක පිළිපදින්න ඕනේ. සීලය ඇති වෙන්නේ ප්‍රඥාව තුළින්. පටිච්ච සමුප්පාද න්‍යායයට අනුව අපි දකිනවා ඵල දෙකක්. මොකද්ද මේ ඵල දෙක? පරිහානිය සහ දියුණුව. පරිහානිය කියන්නේ අපි අනුභව කරන ඵලයක්. දියුණුව කියන්නේ අනුභව කරන ඵලයක්. මේ දෙකටම හේතුවක් තියෙන්න ඕනේ. අහේතුකව කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි පැහැදිලිව දැක්කා පරිහානියේ හේතුව පාප කර්මයයි. දියුණුවේ හේතුව කුසල කර්මයයි. පාප කර්ම කියලා කියන්නේ අසත් ධර්මයෙන් කරන දේවල්. ලෝභ, දෝෂ, මෝහ. ලෝභකම, දෝෂකම, මෝඩකම. ඒකේ අනිත් පැත්ත තමයි කුසල කර්මය. සත් ධර්මයේ තුලින් කරන දේවල්. මෙන්න මේක අවබෝධ කරගන්නවා සමගම ඒත නැත්තා ආර්ය සීලේහි පිහිටනවා. මොකද ආර්ය සීලය කියන්නේ සියලු පව් අතහරින්මින් කුසල් කරමින් ඉදිරියට යාම. ආර්ය සීලය කියන්නේ ඒකයි. එතකොට කැමැත්තෙන්ම අයියා මේ සීලය ඇති කරගන්නේ අකමැත්තෙන් නෙමෙයි. මොකද ආදීනව දැක්කා. කුසල කර්මයන්ගේ ආනිසංසයක් දැක්කා. එතකොට මෙන්න මේ ආදීනව ආනිසංස දෙක දැක්කයන් පස්සේ එයා අවබෝධයෙන්ම කැමැත්තෙන්ම කාගේවත් මෙහෙවීමක් නැතුව සියලු පව් හල යුතුයි කියලා තීරණයක් ගන්නවා. කුසල් කළ යුතුයි කියලා තීරණයක් ගන්නවා. මේ තීරණය තුළ ශික්ෂාපද නැහැ මොකවත්. කාටවත් පොරොන්දු දෙන්නේ නැහැ. ඔය පොරොන්දු දුන්නාම තමයි පොරොන්දු කඩ වෙන්නේ. ඒ නිසා පොරොන්දු දෙන්න හොඳ නැහැ. එක එක්කෙනාට ගිහිල්ලා ඉවරලා පොරොන්දු දුන්නාම පොරොන්දු කඩ වෙනවා. ඒක නිසා අපි පොරොන්දුෙන් තොරව අදිෂ්ඨානයට යන්න ඕනේ. ඒ අදිෂ්ඨානයත් යන්නත් ඕනේ අවබෝධය තුලින්. තේරුණේ? ආන්නේක තමයි දස්සන සම්පන්නං සීලං කියලා කියන්නේ ඕකයි. ආර්ය සීලය, උත්තම සීලය, ස්වාධීන සීලය, නිවහල් සීලය, අදි සීලය, කෝටි අසංවර සීලය කොයි වචනයෙන් කිව්වත් ඔయిత වඩා උතුම් සීලයක් නම් නැහැ. තමන්ටත් අනුන්ට අහිතවත් දේවල් තමයි පව් කියලා කියන්නේ. මේක හරියට තේරුම් ගත්ත පුද්ගලයාට පුරා කෝමියෙක් මරන්න තියා පුරා කෝමියෙක් මරන්න හිතන්නවත් බෑ. හිතනකොටම දේශය ඇති වෙලා. දේශය ඇති වෙනකොටම පරිහානිය එතන තමයි. හ්ම්. කේලම් කියන්න, පරුස වචන කියන්න, බොරු කියන්න, සම්ප්‍රප්පලාප කියන්න ඔය හොරකම් කරන්න, මෙරකම් කරන්න, මංකොල්ල කන්න, කපටිකම් කරන්න මොකවහම බැරුව යනවා. අඩු ගානේ සිගරට් එකක් බොන්නවත් බැරි වෙයි. කරන්න දෙයක් නෑ. ඈ ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. සුරාපානය කරනවා තියා බුලත් වෙලා කන්නවත් පුළුවන් වේද කියලා මට නම් සැකේ දෙනවා. තේරුණේ? ඇයි? ඒක තුලක් තියනව නේද? තුන් කර නේද? මජ්ජ කියලා කියන්නේ. මජ්ජ. දැන් දුම්පානය කරනවා කියන්නේ ඉන්හෙල් කරනවා කියන එකයි. දුම්කන් ටිකක් කරන් ඉන්හෙල් කරනවා. ඈ පත්තු කරගෙන පපුවට පිනහන්නට උරනවා. දුම්කල කැල්ලක් කරනවා කියන්නේ කෙලින්ම ඒක අක්මාව හරහා මේ ධාතුවට යනවා. තේරුණේ? දැන් ඔය දුම්කොලයකින් ලබන නිකොටින් ප්‍රමාණයට වඩා 200ක් අඩු ප්‍රමාණයක් තමයි බුලත් එකකින් සිගරට් එකකින් ලබන්නේ. සිගරට් එකකින් ඉන්හෙල් කරනවනේ අපි. පෙනහැල්ල දක්වා නේද? ඒ වගේ 200 ගුණයක් වැඩි දුම්කොල්ල කෑල්ලකින් කරන වැඩේ. 200 ගුණයක් වැඩි. ඉතින් අද හොයාගෙන තියෙන අලුත්ම හොයා ගැනීමක් දුම් වැටියකින් විනාඩි 11 ජීවිතය ආයසය අඩු වෙනවා කියලා. එක දුම් වැටියකින් විනාඩි 11ක් ආයසය අඩු වෙනවා. මේ අලුතෙන්ම හොයාගන්න තියෙන විද්‍යාත්මක සත්‍යයක්. තුන්වැනි පහක් විතර බිව්වොත් නේද? දවලකට පැයක් විතර ආයසය අඩු වෙනවා. පහන මේ 10ක් විතර වුණ අයත් ඉන්නවනේ. ඉතින් ඒවා නෑ කියන්න බෑ මේවා විද්‍යාවෙන් හොයාගෙන තියෙන දේවල්. ඉතින් ආන් ඒවා හොඳට අවබෝධ කරගත්ත පුද්ගලයාට ඔය ඔක්කොම අයින් වෙලා යනවා. කැමැත්තෙන්ම අයින් වෙලා යනවා. ආන් ඒක තමයි බෞද්ධ සීලය කියලා කියන්නේ. කැමැත්තෙන් ආරක්ෂා කරන සීලය. ශික්ෂාපද නැහැ. ඒක තුළ කිසිම ශික්ෂාපදයක් නැහැ. හ්ම්. ඉතින් ඒ සීලය තමයි අපි දැන් මේ අදිෂ්ඨාන කරගෙන තියෙන්නේ. තුනුරුවන්ට নমස්කාර කරගෙන බෞද්ධ සීලය, පාරමිතා සීලය අදිෂ්ඨාන කරගත්තේ කුමක් සඳහාද? සමාධිගත වීම සඳහා. සීලයෙන් තොරව සමාධියකට යන්න බෑ මොනවා කරලවත්. මොකද සීලයේ අඩපාඩුකම් තිබුණොත් සිත වික්ෂිප්ත වෙන්න බලනවා. ඒක නිසා අපි සීලයක් ඇති කරගන්නම ඕනේ. එතකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද සමහරව හිතාගෙන ඉන්නවා මම නරක වැඩ කරලා තියෙනවානේ. ඉතින් මට පුළුවන් සිල්වතෙක් වෙන්න. ඔන්න ඔහම කට්ටියකුත් ඉන්නවා ගොඩාක් ඉන්නවා. මම නරක වැඩ කරලා තියෙනවා, දුසිල්කම් කරලා තියෙනවා. ඉතින් මට පුළුවන් සිල්වතෙක් වෙන්න. පුළුවන්. ඕනෙම නරක මිනිහෙකුට ක්ෂණයකින් හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. අඟුලිමාල තරම් මිනිවරලා නැහැ නේ අපි නේද? අඟුලිමාල කියන්නේ මිනී මරුවක් පොතේ තියෙන මහා චෝරෝ කියලා කියන්නේ පොතේ. අඟුලිමාල ගැන. ඉතින් ඒ තරම් නරක වැඩ කරලා නෑ අපි. නමුත් අඟුලිමාලට පුළුවන් වුණා එක ශ්‍රණයකින් සියලු දෙවි මිනිසුන්ගෙන් ගැලුම් පිටුම් ලබා ගන්න පුළුවන් සිල්වතෙක් වෙන්න පුළුවන් වුණා. එහෙනම් ඔබ කොච්චර නරක වැඩ කරත් කමක් නෑ. මේ අදිෂ්ඨානය ගත්ත මොහොතේ ඉඳන් ඔබ සිල්වතෙක්. ඒක තමයි බුදුදහමේ තියෙන වටිනාම ක්‍රම. ඕනෙම නරක මිනිහෙකුට පුනරුත්ථාපනය වෙන්න පුළුවන්. කිසිම මිනිහෙක් පුනරුත්ථාපනය කරන්න බැරි තරම් නරක වෙලා නැහැ කියලා තියෙනවා. ඕනෙම මිනිහෙක් පුනරුත්ථාපනය කරන්න පුළුවන්. තේරුණේ? එහෙනම් දැන් අපේ සීලය අතිපාරිශුද්ධයි. තාම පිරිසිදුයි. එන්නා නේද? හැබැයි ඉතින් කරපු දේවල් වලට අනාගතේ හම්බ වෙයි ඈ ඒකට බය වෙන්න ඕනේ ඈ අනාගතේට හම්බ වෙයි ඈ කරපු දේවල් වලට බුදුහාගන්ටත් හම්බ වුණා නෑ නේද අපි ගැන කවර කතාවද රාහතන් වහන්සේලාටත් හම්බ වුණේ කරපු දේවල් වලට තේරුණේ ඒව ගැන හිතන්නත් එපා අනාගත කරදර ගැන හිතන්න එපා ඒව එනකන් ඔහේ තිබිච්චානේ කරදර අපට කරදර කරනතුරු කරදර වලට කරදර කරන්න එපා කියලා තියෙනවා නේද? කරදර අපට කරදර කරනතුරු කරදර වලට කරදර කරන්න එපා. ඒක නිසා අනාගතේ මෙහෙම වෙයි මෙහෙම වෙයි එහෙම අවශ්‍ය නැහැ ඕන දෙයක් වුණා. මොනවා වුණත් කමන්නේ. හ්ම්. ඉතින් ආන් ඒක නිසා දැන් අපි සියලු දෙනාම ඊටාම පිරිසිදු සිල්ලතුන් කොටාරයක්. ශ්‍රද්ධාව තියෙනවා අපේ සීලයක් දිව්‍ය ලෝක යන සීලයක් නෙමේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව අපි සිත පිරිසිදු කර ගැනීම සඳහා සමාධියට යන්නයි අපි සූදානම්.